අත්හැරීමේ ශ්‍රේෂ්ඨ අත්හැරීම යලි නොහැරීමට අත්හැරීමය. ඒකෙන් අදහස් කරන්නේ කවුරුරි කෙනෙක් මොනවාරි එකක් අත්හැරියාම නිවන් දකින්නකම් ඒ කාරණාව නැවත අත්හරින්න යාට අදහසක් පාළ වෙන්න නැති වෙන්න ඕනේ. ඒ අත්තරපු දේ නැවත අත්හරින්න අවස්ථාවක් නොලැබෙන්න ඕනේ. ඒ අත්තරපු දේ තවත් කෙනෙකුට අත්තරින්න උවමනාවක් ඇති වෙන්නත් බෑ. අන්න ඒ විදිහට අත්තරින්න ඕනේ. ඒකයි අර දාම්පදේ නිර්වචනය කරන්නේ යමෙක් යමක් අත්තරින්නේද ඒ නැවත අත්තරීමක් අටගනි නම් එම අත්තරීමේ ඵලය කිමද කියලා. යමක් අත්තරීම අත්තරියාම ඒක තවත් අත්තරීමකට හේතුවක් වෙනවා නම් ඒ අත්තරීම වැඩක් නෑ. ඒකේ ඵලයක් නෑ. 이르දි වලින් ශ්‍රේෂ්ඨම 이르දිය කිසිම සත්වයකට හිංසා නොකර ජීවත් වීම 이르දියයි. ඒක 이르දියක්. අද ලෝකයේ මිනිසුන්ට බැරිම දේත් ඒකනේ. ඒතර හැමෝම කරන්නේ මිනිසුන්ට හිංසා කරලා පීඩා කරලා, ඔර කරලා, වංචා කරලා, ප්‍රෝඩා කරලා, රවට්ටලා. ඒක කරන්නේ නැතුව ඉන්නවා ඒක මුළු ලෝකේ කෝටි 800ට සාපේක්ෂව ලොකු 이르දියක් ඒක. ඒ ඉඳ ඒ 이르දිය පාණ්ඩ කියන එක තමයි කියන්නේ. ගුණවලින් විශේෂම ගුණය අනුන්ගේ අගුණ නොකියන ගුණයයි. ඕපදූප නොකියන ඥාන කෙනෙක් හොයන්න නැන්නේ අපි ආන්දුනේ. ඇයි අද ලෝකේ ටැප් දාලා වතුර දෙන්නේ කියලා ඇහුවාම රජයෙන් ලිං වල අපේ ආන්දුනේ බිත්ති පුපුරනවා. ඒ තරම් මිනිස්සු ඕපදූප කතා කරනවා. අද ලිං වාලා තියෙන මිනිස්සු පත් දාලා බොරළු දාලා ඒක ලිං වලට ගිය නිසා තමයි වතුර ගන්න ගොඩාක් පවුල් අවුල් වෙලා තියෙන්නේ. ගොඩාක් මේ ගම් තව ගම් එක ගාගෙන තියෙනවා. ගම් විරසක වෙලා තියෙනවා. ගම මැද්දේ තාප්ප ගොඩනගලා තිනවා මේ ලිං වලට වතුර දාන්න ගිය නිසා. ඒ තරම් මේ ප්‍රශ්න. ඒ නිසා මේ අර අනුන්ගේ අගුණ කියන එක ඕපදූප කියන එක තොරතුරු වැරදි ලෙස අනිත් අයට උපදෙස් දෙන එක අන්න ඒවා නොකියනවා නම් ඒක තමයි ලොකුම ගුණේ ලෝකේ. අනුන්ගේ අගුණ නොකියන එක. ඉතින් ඒ කාලෙත් ගොඩාක් රටේ ප්‍රශ්න ආපු නිසා සමහරට රජ්ජුරුවත් කියන්නේ නැති ශේරම ලින් ටික වාන්න කියලා. ලින් වැව්වත් රටේ ප්‍රශ්න 100ක් 75ක් විතර හරියනවා. ඉතුරු විසි පයි තියෙන්නේ. පාලෙන් පාලනයෙන් හොඳම පාලනය තමකමේ පාලනයයි. ඒ කියන්නේ අර මහන්නේ කියන එක Tamanට පාලනය කරගන්න පුළුවන් නම් ඒ තමකම පාලනය කරගන්න පුළුවන් නම් ලෝකේ අනිත් දේවල් සාමාන්‍යයි. සාමාන්‍යයි. ව්‍යාපාරය පාලනය කරන එක, පවුල පාලනය කරන එක, සමාජය පාලනය කරන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි තමකම පාලනය කරන එක ඊට වඩා අමාරුයි. අන්න ඒක තමයි ශ්‍රේෂ්ඨම පාලනය කියලා කියන්නේ. දුරු කිරීමේ හොඳම දුරු කිරීම කෙලෙස් දුරු කිරීමයි. අපි මොනවා දුරු කෙරුවත් වැඩක් නැහැ. මොනම දේ ඉවත් කෙරුවත් වැඩක් නැහැ. අයින් කෙරුවත් වැඩක් නැහැ. මර්ධනය කෙරුවත් වැඩක් නැහැ. කෙලෙස් දුරු වෙන්නේ නැත්තම්. ජීවිත වලින් හොඳම ජීවිතය අනුන් උදෙසා ජීවත් වීමයි. උපස්ථාන වලින් හොඳම උපස්ථානේ ඉන්සා හිරියර නොකිරීමේ උපස්ථානයයි. ඉන්සා නොකර ඉන්නවා කියන එකත් එක්තරා උපස්ථානයක්. ඉරියර නොකර ඉන්නවා අනිත් අයට කරදර නොකර ඉන්නවා තමන්ගේ දෙයක් දින එක කාලා බිලා පාඩු වෙනවා ඒක ලොකු උපස්ථානයක් රටට ජාතියට සමාජයට කරන අවබෝධයෙන් යන්ගෙන් හොඳම අවබෝධය ධර්ම අවබෝධයයි ධර්ම අවබෝධය නැතුව එයා PhD ගත්තත් වැඩක් නැහැ සමහර අය ඉන්නවා මාචාර්යවරු කිසිම පිළිවෙලක් නැහැ ඒ ඒ අයව ලෝකෙ පිළිගන්නේත් නැහැ අර මිනිස්සුත් එක්ක අල්ලපු gedara මනුස්සයත් එක්කවත් හොඳට ඉන්න යට තේරෙන්නේ නැහැ එඳ අර ධර්මාවබෝධය අර පීඩ්ඩි වලට වඩා මේ උපාධි වලට වඩා වටිනවා. ඒ නිසා ඒ අවබෝධය තමයි ශ්‍රේෂ්ඨ අවබෝධය ඇටිට සලකන්නේ. ශබ්ද වලින් හොඳම ශබ්දය නිස්සබ්දතාවය. ඔව්. ඒක ශබ්දයක් තමයි. ඒක කාටවත් ඇයෙන්නේ නැහැ. ඒ නිසා ඒක හරි මීරි. ඒක හරි මීරි. ඒක කාටවත් ඇයෙන්නේ නැති නිසා ඇයෙන ශබ්ද හැම එකටම සිතවිලි පාළ වෙන නිසා අදහස් පාළ වෙන නිසා සිත විසිරෙන නිසා ඒ හැම එකක්ම අමීරි. ඒ හින්දා ශබ්ද වලින් හොඳම ශබ්දය තමයි නිස්සබ්දය. ඒ ශබ්දේ කාටවත් ඇහෙන්නේ නැති නිසා සිත විසිරෙන්න. සිත විසිරෙන්නේ නැතුව සිතවිලි පාළ වෙන්නේ නැතුව ඇහෙන ශබ්දය නිස්සබ්දය. ඒ නිසා ඒක හොඳම ශබ්දය කියලා තමයි කියන්නේ ලෝකයේ. ගුරු අවවාදය ඔබ කොතන සිටින්නේදයි සොයන්නේද? දැන් සමහර ඉන්නවනේ මම කොතනද ඉන්නේ? මං කොයි වගේද? කොයි විදියේද මගේ වැඩ කටයුතු? එහෙම තමන් ගැන හරිය නිර්වචනයක් නෑ අයට. ඔබ කොතන සිටින්නේදයි සොයන්නේද? දැනගන්න කැමති නම් දැනගන්න. අමනාප වන්නේද එම අමනාපය තුළ ඔබ සිටින්නේය. අපි කාගෙත් තරකාරය අමනාප වෙනවනම් අන්න ඒ අමනාපය තමයි මම ජීවත් වෙන්නේ. එතන මම ඉන්නවා. එතන ඉන්නවා. මසුරු වන්නේද එම මසුරුකම තුළ ඔබ සිටින්නේය. අපි මසුරු වෙනවා නම් ලෝභ වෙනවා නම් යමක් පිළිබඳ කෑදර වෙනවා නම් ඒක පිළිබඳව බලාපොරොත්තු ඇති කරනවා නම් ඒ තැන්වල අපි ඉන්නවා. කෝප වන්නේද කෝපය තුළ ඔබ සිටින්නේය. තරා වෙනකොට කෝප වෙනකොට මූණ එල්ලාගෙන ඉන්නකොට ඒ හැමතැනම මම ඉන්නවා. ඒ මම තමයි ඒ ඒ කරන්නේ. උඩඟු වන්නේද එම උඩඟුව උඩඟුකම තුල ඔබ සිටින්නේය. ඊතුවක්කාර වන්නේද එම ඊතුවක්කාරකම තුල ඔබ සිටින්නේය. අකීකරු වන්නේද එම අකීකරුකම තුල ඔබ සිටින්නේය. වාචාල වන්නේද එම වාචාලකම තුල ඔබ සිටින්නේය. ආත්මාර්ථකාමි වන්නේද එම ආත්මාර්ථකාමිත්වයේ තුල ඔබ සිටින්නේය. මේ කාරණා උඩඟුකම, හිතුවක්කාරකම, අකීකරුකම, වාචාලකම, ආත්මාර්ථකාමීත්වය කියන මේ කරුණු ටිකෙන් අපි පෑදලි කරන්නේ බොහොම සරල එකක්. තමකම Taman නොදැනුවත්ව නඩත්තු වෙන නිර්මාණය වෙන තැන් මේවා. Taman දන්නේ නැහැ Taman තුල තමකමක් නිර්මාණය වෙන බව. Taman Tamanව ගොඩනගන බව. ඒ තමාව ගොඩනගාගෙන Taman නඩත්තු කරන බව. අන්න ඒ ඒ ස්ථාන ටික තමයි මේ පෙන්වන්නේ. එවැනි දේවල් අපි තුළ නඩත්තු වෙනවා නම් ඒ හැමතැනම තමකම නිර්මාණය වෙනවා. Tamanට භවයක් දුකක් නිර්මාණය වෙනවා. මෙන්න මේක නිවැරදි කරන්න. අනිත් අයට වඩා මම ලොකුවට මං ගැන හිතනවා. කෙනෙක් ඉන්නවා නම් එයාට වඩා මම විශේෂයි ශ්‍රේෂ්ඨයි දැන් මම එයාට වඩා වැඩි හිටියෙක් නම් මම මොනවද කරන්න ඕනේ බාලයට අනුකම්පා කරන්න ඕනේ. එයාම සමච්චලප. මොකද මේ පිළිගන්නන්න මේක බලන්නකො මේක හරියට පිරිසිදු කරලා මේක හොදලා දෙන්නකො. නිකන් වැඩකාරයෙකුට වගේ මම සලකන. එතකොට මම එයාට වඩා වැඩි හිටියෙක්, මං එයාට වඩා වස් වැඩි, මං එයාට වඩා ශ්‍රේෂ්ඨයි කියලා එයා එකක් හිතනවනේ. ඒකට කියන හුඩඟු වෙනවා කියලා කියන්නේ. උඩඟු වෙනවා කියන්නේ. ඇත්තටම මේ වැඩි හිටියා කියලා කියන්නෙම එයාට වැඩිපුර යමක් තේරෙනවනේ. එතකොට එයාට තේරෙන්නේ නැත්නම් ඒක තමන් කරන්න එපා. එයා කරන්නේ නැහැ ඒක. අන්න ඒකට උඩඟුකම කියලා කියනවා. හිතුවක්කාරකම කියලා කියන්නේ අනිත් අය කියන දේට අවුම්කම් දෙන්න එයාට හිතන දේ විතරයි යා කරන්නේ. හිතලා කටයුතු කරනවා. ඒක හරි වුණත් වැරදි වුණත් ඒක එයාට ප්‍රශ්නයක් නෙමෙයි. ඒ කියන්නේ හරි හිතුවක්කාරයි. කවුරු මොකවා මොනවා කිව්වත් එයා පිළිගන්නේ. එයාට හිතන දේ තමයි කරන්නේ. ඒ ඉතලා කරනවා එයා. හිතන දේ කරනවා. ඒක හරි වැරදි යාපත් අයාපත් ඒවා මොකවත් එයාට අදාළ නැහැ. ඉඳා එයා හිතුවක්කාරයි. මුරණ්ඩුකම කියලා කියන්නේ එයාට යම්කිසි අදහසක් එයාට යම්කිසි බලාපොරොත්තුවක් එයාට මොනවද විලාපයක් තිබුණත් ඒක කොහොමද ඉෂ්ට කරනවා. ඉෂ්ට කරන. ඒ ඒ වෙනුවෙන් එයා කන්නේ නැහැ, බොන්නේ නැහැ, මූණ එල්ලාගෙන ඉන්නවා. කිසිම කෙනෙක් මොනවා කිව්වට ඒක ඇහුම් කන් දෙන්නේ නැහැ. ඒක දෙනකන් එයා ඉන්නවා. ඒකට කියන මොරන්ඩෝයි කියලා. දැන් සමහර දරුවෝ ඉන්නවා මොනවාරි දෙයක් ඉල්ලනවා. ඒක අපි දුන්නේ නැත්නම් ඒක දෙනකන් කෑම කන්නේ නිදා ගන්න වැසිකිලි යන්නේ දත් මදින්න ඊට පස්සේ බැරිම තැන ඒක දීලා දානවා. ඒකට කියනවා මොරන්ඩි. ඒ හරි මොරන්ඩි කියලා කියනවා. ඒ එයාගේ අවශ්‍යතාව ඉෂ්ට වෙනකම් ඒ වෙනුවෙන් එයා කැප වෙනවා. මුරන්දු. දැන් බැරි වෙලාව 12 එකක් ඉල්ලනවා. ඒක දුන්නේ නැහැ කියමුකෝ. මූණ එල්ලාගෙන ඉන්න ඕම ඉන්නවා ඉතින්. ඕම බලන මොනවද තියෙනවද කියලා එතනත් මොකවත් නැහැ. ඊට පස්සේ උඩ දිහා බලන් ඉන්න. ඉතින් අපිත් බලන ආසේ මොනවද තියෙනවද? ඒත් නැහැ. ඊට පස්සේ පාර දිහා බලන. වාහන යනවද? ඒත් නැහැ. ඕමම පැති දිහා බලන් ඉන්න පැය ගන්න. අරක දෙනකන් එහෙම ඉන්නවා. එල්ලාගෙන ඉන්නවා මොනවා. ඒ උදව් සහ මුරණ්ඩුකම විදුවක්කාරකම ඒ සේරම මාන්නයට මාන්නයත් එක්ක සම්බන්ධ වෙනවා. මාන්නේ නිසා මාන්නෙන් ඇදෙනවලු මේ අගුණ ඒ අගුණ. ඒකට කියනවා අර මේ කරන්ට් එක නිකන් තිබ්බාම කරන්ට් එකක්. ඒක විදුලියක්. හැබැයි ෆෑන් එකට දුන්නොත් විදුලිය උලන් වෙනවා. ෆ්‍රිජ් එකට දුන්නාම විදුලිය ෆ්‍රීස් වෙනවා. හීටරේට දුන්න ගමන් විදුලිය රත් වෙනවා. එතකොට මේ විදුලිය මොන උපකරණයට දෙන්නේ ඒක ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා වගේ මේ මාන්නය තිබුණාම ඇසෙන් කනෙන් දිවෙන් නාසයෙන් සමෙන් සිතෙන් කියලා මේ ආයතනත් එක්ක සම්බන්ධ වෙනකොට එයා එළියට එන ක්‍රම උලංග වශයෙන් රස්නේ වශයෙන් සීතල වශයෙන් අර එළියට එන ක්‍රම ඒක තමයි උඩඟුකම අහංකාරකම ඊතුවක්කාරකම මාන්නකාරකම ආත්මාර්ථකාමීත්වය තමකම ගැන ඉතල කටයුතු කරන එක මසුරුකම මේ ඔක්කොම එකකින් එන එක. එයා ගුණ. ඉතන්න සිතන්න නැවත සිතන්න රාත් වෙනතෙක් සිතන්න රාත් වෙනකන් හිතන්න ඒ කියන්නේ අපි මෙතන පණිඩක් කියනවා සිතන්න සිතපු දේ හරිද වැරදිද මම හරියට හිතලාද කියලා නැවත හිතන්නලු යාට සිතපු දේ නැවත හිතන්න හරියටමද හිතුවේ කියලා රාත් වෙනතෙක් සිතන්න ඒ කියන්නේ රාත් වුණාට පස්සේ හිතන්න අවශ්‍ය නැහැ රාත් වුණාට පස්සේ හිතන්න අවශ්‍ය නැහැ අවශ්‍ය දේ හිතෙනවා ඒකට අනුව කටයුතු කරනවා. හැබැයි එතකන් හිතන්න. කරන්න කියලා කියන්නේ. ඒ කාන්ත වශයෙන්ම මැරෙන අප කුමට රැස් කරමුද? ඒ කාන්ත වශයෙන්ම රැස් මේ මැරෙන අප කුමට රැස් කරමුද? ඒ කාන්ත වශයෙන්ම මැරෙන ඔබ කුමට රැස් කරන්නේද? එහෙම තමයි එන්න ඕනේ. ඒකාන්ත වශයෙන්ම මැරෙන ඔබ කුමට රැස් කරන්නේද? හැබැයි අපි කියලා තින්නේ ඒකාන්ත වශයෙන්ම මැරෙන අප කුමට රැස් කරන්නේද කියන අපිවත් එකතු කරලා තමයි. එහෙනම් මේ ආටිකල් කියවන කට්ටිය අපේ බණහන කට්ටිය අපට දායකයෝ වශයෙන් අපට හිතවත් අය වශයෙන් අපේ අනුගාමිකයෝ වශයෙන් ශිෂ්‍යයෝ වශයෙන් අපි එකතු කරන්නේත් නැහැ. කොච්චර බනහාලා කෑගාලා සාදුකාර දීලා කලන්තේ දාලා වැටිනත් ආක බලාගෙන අපි යනවා. ඒගොල්ලෝ අපි රැස් කරන්නේ නැහැ. ඒකයි ඒකාන්ත වශයෙන්ම මැරෙන නිසා ඕගලන්ව නඩත්තු කරන්න, උරතල් කරන්න, ඉතවත් වෙන්න, කෝල් ගන්න, සපදුක අහන්න, කෑවද බිවද නඩත්තු කරන්නේ ඕගලන්ව රැස් කරන්නේ අපි. ඒකාන්ත වශයෙන්ම මැරෙන අප කුමට රැස් කරමුද? මේ රැස් කියනකින් කියන්නේ මුදල් කියන එක විතරක් නෙමෙයි. හිතවත්කම, දහයකයෝ, ඒ ඇඳුනුම්කම, ඒ හැම එකක්ම මේ ලෝකේ රැස් වෙන්න යමක් තියනවා නම් ඒ ලක්ෂ සංඛ්‍යාත සියලුම දේවල් තමයි මෙතනට එකතු කරලා තියෙන්නේ. අඳුරනවා කියන එකත් රැස් කිරීමක් නේ. අඳුරන අය 100ක් ආවම යන 100ක් රැස් වෙලානේ. අන්න ඒ ඒක කියන්නේ. සියල්ලෙන්ම දුක නම් කුමට ගැටෙමුද? හැම දෙයක්ම දුක නම් මොකටද අපි ගැටෙන්නේ? ගැටෙන්න දෙයක් නැහැ. ගැටෙන්න කිසිම හේතුවක් නැහැ. ඒ හේතුව හදාගන්නෙම මේකේ දුක තියෙනවා අරකේ සැප තියෙනවා කියලා මම වෙන් කරන නිසානේ. හැමදේම දුකයිනේ. එහෙනම් මේකට ගැටිලා මට එකතු වෙන්න දෙයක් නැහැනේ. හැබැයි ඒකෙත් දුකනේ. එහෙනම් මොකටද ගැටෙන්නේ කියන එකයි යන්නේ. අමනාපකම් කොහාට ගෙනියන්නද? අමනාපෙලා මං ඉඳලා ඒ අමනාප මං කොහාටද අරන් යන්නේ? අරන් යන්න දියාවක් නැහැ. එහෙනම් අරන් යන්න බැරි නම් මොකටද ඒක නඩත්තු කරන්නේ? තියාගෙන ඉන්නේ. ඒක අත්හැරලා දාන්න. හිතවත් වන්නේ කාව මුලා කරන්නද? මම කෙනෙක්ව හිතවත් වෙන්නම එක්ක එයාගේ වස්තුවෙන් ගන්න ලාභයක් ගන්න එයා ප්‍රභූවර ඇසුරු කරන ඒ ආරා මට මොනරි උදව්වක් ගන්න උපකාරයක් ගන්න මොනවරි කරන්නේ එහෙනම් හිතවත් වෙන්නේ කාව මුලා කරන්නද තමන්ව මුලා කරගන්නද රට මුලා කරන්නද මිනිස්සු මුලා කරන්න මොකටද ඒ මොකටද හිතවත් කරන්නද කරන්නේ ඒකයි යන්නේ එකතු කරන්නේ කොතැනට ගෙනියන්නද ගෙනියන්න පුළුවන් නම් දිහාවක් තියෙනවා නම් ගෙනියන්න ඒ ඒ පුළුවන්කම විශ්වාසය තියෙනවා නම් ගෙනිච්ච අය ඉන්නවා නම් එකතු කරාට කමන්නේ. එහෙම ගෙනිච්ච තැනකුත් නැහැ, ගෙනිච්ච කට්ටියකුත් නැහනේ. එහෙනම් එකතු කරන්න එපා. විඳින්නේ තව කොච්චරකල් විඳවන්න හිතාගෙනද? දැන් අපි ඇස් වලින්, කනෙන්, රසයෙන්, ලස්සන රූපෙන්, ශබ්දයෙන්, ස්පර්ශයෙන් හැමදේම විඳිනවනේ. ඒ විඳින හැම මොහොතෙම අපිට තේරෙන්නේ නැහැ අපි මේ විඳවන්න තමයි මේ පරිසරය හදන්නේ කියලා. විඳින හැම මොහොතෙම අපි විඳවනවා. එහෙනම් මේ විඳින්නේ තව කොච්චරකල් විඳවන්න බලාපොරොත්තු වෙන්නේ? පලිගන්නේ කාගෙන්දයි දැනගෙනද? පලිගන්නේ කාගෙන්දයි දැනගෙනමද? එහෙනම් මම පලිගන්නේ කාගෙන්ද කියලා මම දන්නේ නැහැ. ඒ නිසාලු පලිගන්නේ. සංසාරේ හැමදාම ඉතින් අම්මෙක් තාත්තෙක් නොවෙච්ච කෙනෙක් නම් මම පලිගන්නේ මගේ දෙමව්පියන්ගෙන්නේ. දෙමව්පියන්ගෙන් පලිගන්න බෑනේ අපට. එහෙනම් එයා පලිගන්නේ කාගෙන්ද කියලා දැනගෙනද? එයා දන්නේ නැහැ. ඒ නිසාලු පලිගන්නේ. ඒක දැනගත්තොත් එයා පලි ගන්නෑ. අම්මා තාත්තා නෙමෙයි සංසාරේ කවදාවත් අම්මා තාත්තා නෙමෙයි. එහෙනම් එයා තුන්තරා බෝධිය පතාගෙන බෝධිසත්වෙක්නේ. ඒතර බෝධිසත්වෙක්ගේ පලි ගන්න තර මම දුස්සීලියෙක්ද? එයා දුර්වල බෝධිසත්වෙක්. හැබැයි මම කවුද එයාගෙන් පලි ගන්න? එයා පලි ගන්නේ කාගෙන්ද කියලා එක එයා දන්නේ නැහැ. ඒක දැනගත්තොත් පලි ගන්න. ඒකයි දැනගෙනමද පලි ගන්න කියලා අන්නේ. මෙච්චර කියවන්නේ ඒ අයට අයට තේරෙන බව නොතේරෙන නිසාද? දැන් ගොඩාක් අය කියවනවනේ පැය ගාණක් කියවනවා. ඒ කියවන්නේ ඇත්තටම එයාගේ තියෙන ආවේගෙට නෙමෙයි. එයා කියන දේ එයාට තේරිලා නැහැ කියලා එයාට සැකයක් තියෙනවා. ඉන්න උදේන රෑ වෙනකන් කනක් ඇවිල්ලා ඉන්න නැහැ. ඉතින් ගෙදර මාත් වෙලා ගොඩාක් දුරට මේ කණේ පුළුන් කොටාගෙන ඉන්නේ. ඇයි මේ ගෑනු මනුස්සයාගෙන් කට ඇරියොත් උදේන රෑ වෙනකන් වාන්නේ. එකම දේ කියනවා. එකමයි කියන්නේ. රෑ වෙනකන් කියවනවා. ඇයි එයාට එයාට හිතෙනවලු මම කියන දේ එයාට තේරිලා නැහැ තාම කියලා. හැබැයි එයාට ලස්සවාරයක් තේරිලා. ඒත් නැවත නැවත කියනවා. පමණට වඩා ලස්සන වන්නේ ඒ අය ලව්වා ඔබ පැහැර ගනු යන ලබන්නද. ඒ කියන්නේ අපි ලස්සන කරගන්නේ අපිව කවුරු කෙනෙක් ලව්වලා අපිව පැහැරගෙන යන්න. ඒකනේ මේ පොට පාදන්නේ. ඇත්තටම ඒ අය අපිව පැහැරගෙන නොයන්න නම් අපි අන්න දැලි ටිකක් ගාලා මූණේ අඟුරු ටිකක් ගාලා කැට කරගන්න එපායි. එහෙම කරන්නේ නැහනේ. හොඳට මැනිකියු පැනිකියු ඔක්කොම කරලා පේසල් කරලා මේ මිනිස්සු පාරට බයින්නේ කවුරු කෙනෙක් කියලා මම උත්සම් ඵලයල්ලා කියන එක තමයි කියන්නේ. එතකොට කවුරු කෙනෙක් අප අඳන මේ අර මොකක්ද කියන්නේ අර මේ සී නැති වෙන්නේ මොනට චොකලෝරපෝම හරි මොනවා හරි ලෙන්ස් එකකින් තියලා තද කර අරන් ගියා ඊට පස්සේ ආගියතක් නෑ වැඩට කියලා මේ ආගියතක් ඒක කරගන්න තමයි ඇත්තට ලස්සන ඕ ඒක කරන්න තමයි ඒ ලස්සන වෙන්නේ ගාමන්ටේ ගියලා මේ ආගියතක් නෑ අන්තිම නැඳගෙන හිටියේ ගවුමයි බාට දෙකයි කියලා දෙමව්පියෝ කට උත්තර දෙනවා පත්තරෙත් දෙනවා අවසාන වතාවට මෙන්න මේ ඇඳුමෙන් ගිය මනුස්සයා නෑ ආගියතක් නෑ ලස්සන වෙන්නෙම තව කෙනෙක් ලව්වල අපි පෑරගෙන යනු ගන්න ලබන්ට තමයි ඒක. කොච්චර කිව්වත් තේරුම් නොගන්නේ මෙච්චරයි තේරුම් ගන්නේ යන්න යන ප්‍රතිපත්තියෙන් සිටින නිසාද. මෙච්චර බණ කියනවා ලෝකෙ මිනිස්සු. මෙච්චර හාමුදුරුවෝගොල්ලෝ බණ කියනවා. මෙච්චර බුදුවරු බණ කියනවා. හැබැයි කවදාවත් මේ මිනිස්සු තේරුම් ගන්නෑ. බණ අහන්න යන්නේ ලිප්ටික් ගාගෙන හාමුදුරුවෝ. බණ අහන්න යන්නේ ලිප්ටික් ගාගෙන. එතකොට මේ මිනිස්සු කොච්චර කිව්වා තේරුම් ගන්න නැහනේ. ඒ කියන්නේ ඒගොල්ලෝ ප්‍රතිපත්තියකින් නම් මෙතනින් එයාට මම තේරුම් ගන්න නැහැ. ඒ ලෙවල් වලින් පස්සේ මම ඉගෙන ගන්න නැහැ. ඕ ලෙවල් කරාම නවතිනවා. අන්න ඒම ලිමිට් එකක් ඒගොල්ලෝ අදාගෙන ඉන්නවා. ඉතින් එතනින් එයාට තේරුම් ගන්නෙම නැහැ. ඒක මිනිස්සුන්ගේ ස්වභාවය. කියන්නේ අනිත්‍ය පිළිබඳ මහා දේශනාව කියලා. යන්නේ අර විදියට. ඔව් අනිත්‍ය පිළිබඳව කාලින ධර්ම දේශනා අනිත්‍ය පිළිබඳව මේ දාර්ශනික දේශනා කියලා පෝස්ටර් ගාපු එකට මිනිස්සු යන්නේ පේසල් කරලා ලිප්ටික් ගාගෙන. එතකොට මුන්ට අනිත්‍යත් කියලා වැඩක් නැහැ නේ ආම්දුර. මොනවද කියන්නේ? මේ මේ පොඩි මේ බේසික් එක දන්නේ තින්දනේ මේ කවුරුත් මගපල ගන්නේ. මගපල ලබන්න බැරි කමක් නෙමෙයි තියෙන්නේ වොමනාවක් නැතිකම. වොමනාවක් නැතිකම. වොමනාවක් නැති නිසා තමයි ඒව වඩන්නේ නැත්තේ. නැත්තම් මේ අඬ ගාලා ආන්න බලමු ලක්ෂයක් මිනිසුන්ගේ එයාගේ අඩුපාඩු දන්නේ නැද්ද කියලා ඔක්කොම දන්නවා. දුර්වලකම් දන්නවා. වැඩපොලේ ඉස්සරහා ඉන්න ගෑනු කෙනා දිහා මෙයා රාගෙන් බලන එයා දන්නවා ඒක. අදන්නේ ඌවමනාවක් නෑ. මොකටද රාත් වෙන්නේ? මොකටද රාත් වෙන්නේ? එහෙම එකක් තියෙන යාගේ ඉතින්. ආ මම මොකටද රාත් වෙන්නේ? කාටවත් ඕන නැහැ. ඉතින් බුදුහාමුදුරන්ට ඕන නැහැ. මන් රාත් වෙන්නේ ඇයි? ඕම් ඌට තියෙන ප්‍රශ්නයක් යන්නේ. ගෞතම බුදුහාමුදුරන් ප්‍රශ්නයක් තියෙනවනේ. ඉතින් උන්වහන්සේ රාත් වෙච්චද? ඉතින් මම මොකටද රාත් වෙන්නේ? ඕන් එහෙම හිතනවා මේ මනුස්සයා. ඒ නිසා රාත් වෙන්නේ නෑ ආන්දරේ. මොකටද කවුරුත් කියන එක ආලා මං හැදෙන්නේ? ඕන් යට තින ප්‍රශ්නේ අර ආන්දුර ඉතින් උන්වහන්සේ කියන ඉදින මම හැදෙන්න මම මගේ අඩුපාඩු ඒ මෙයා ඉතනවා ඒ ඉතුවක්කාරකම කවුරුත් කියන දේ අහන්නේ නැහැ පිළිගන්නේ තමන්ගේ අඩුපාඩු හැම දෙයක්ම තමන් දන්නවා ඒක නිවැරදි කරගන්න හදා ගන්න එම ඌමනාවකුත් නේ ඌම ඉන්නවා ඉතින් කාලා බිලෝ ඒ ඉන්නවා ඉතින් බැරිම තැනක් එනකොට තමයි ඇවිල්ලා කියන්නේ ඉතින් ස්වාමිනී සසර දුකයි කියලා සසර දුකයි කියලා කියන්නේ ඒක තේරිලත් තියන්නේ අප යන අවුරුදු 65කට පස්සේ 65ක් වෙනකන් එයා කරපු කිසිම දෙයකින් කිසිම දෙයක් තේරිලා නැන්නේ රටවල් ගානේ හැවිද්දා අනාචාරය ඇසිරලා හැම තැනම බිව්වා කෑවා මේ අර ඩේටින් කිව්වා බේටින් කිව්වා වීකින් කිව්වා ඒ හැම එකක්ම කළානේ ඔක්කොම කළා කරන්න තියෙන හැම එකක්ම කරා කවදාවත් සසර දුකයි කිව්වනේ දනිස් වළංගු නැල්ලු කංගයන් නැල්ලු ඇස්පේන් නැල්ලු ඒක ඉරියවක ඉන්නත් බැරිලු දරුවත් ඔක්කොම දාලා ගියලු දැන් අසරණයිලු. තන දැන් කිනා සසර දුකයි කියලා. ඒක තමයි අපට තියෙන ලොකුම දුක. එයා ගැන ගණ්ඩ තීරණයක් නෑ අපට. ඒ පුදුම වැඩේ ඒක. අර අතපය හයිය තියෙන කිසිම කාලයක අපේ හාන්දනේ කියන්නෙම නෑනේ. දැන් යුරෝප් රටවල් වලට මිනිස්සු යන්නේ අපේ හාන්දනේ සිල් රකින්නද? ලංකාවේ සිල් කඩන්න බෑනේ. නීති රීති තියෙනවනේ. එහෙනම් සිල් කඩන්න තමයි යන්නේ. යුරෝප රටක ලස්සයා ගියාම අපි ආන්නේ පතිවත රැකගෙන ඉන්න එක්කෙනෙක් මට පෙන්වන්නකෝ. බොන්න ඇති කෙනෙක් ඔයලා කියන්නකෝ. මසුරුකම ලෝභය මුල් කරගෙන නේ යුරෝපයට යන්නේ. ඒ යුරෝ ටික ඒ ඩොලර් ටික එකතු කරන්නේ නෙමෙයි යන්නේ. පෝසත් වෙන්න නේ යන්නේ. ලෝභය තමයි පිනවන්න හදන්නේ. ගිය වෙලේ ඉඳලාම ලොකු ගෙවල් අදන්න ඕනේ, ලොකු වාහන ගන්න ඕනේ, ලොකු බැංක් බැලන්ස් එකක් හදන්න ඕනේ, අදි සුකොබ්බෝගේ ජීවිතයක් ගත කරන්න ඕනේ කියලා. ඊට පස්සේ ලංකාව යට නිකන් අර වැසිකිලියක් වගේ පේන්නේ. ලංකාවට එන්න කැමති නෑ. ඇයි මේ ගමේ අපි වන්දනේ නියරවල් වල යන්න බෑනේ. වැවේ නාන්න බෑ අපි වන්දනේ විස බීජනේ, ජර්ම්ස්නේ. වැවේ නාන්න බෑ, පොලිසම්බෝල කන්න බෑ, ගලේනේ අඹරන්නේ. ඒවා හරි හරි අපිරිසිදු යට. අතින් පොල් මිරිකලා දැම්මොත් මේ බත් ඒ ව්‍යංජනේ කන්නේ නෑ. ජෑරු පොලින් දෙන්න ඕනේ අට ඇඳි වලින් දෙන්න ඕනේ කොල් පොල් කට්ටයෙන් වතුර බීලා ගිය කෙනා යුරෝපය අවුරුදු 20ක් ඉඳලා ආවම අපි අඳින පොල් කට්ටයට ඇලර්ජික් අපි අඳින පොල් කට්ට ඇලර්ජික් යට කිරියම්ම අර පොල් මිරිකනකොට මෙයා කියනවා මේ පොඩි ගමනක් තියෙන ගිහිල්ලා එන්නම් කියලා හෝටල් එකෙන් ගිහලා ඒ කෑම කන්නේ අය ඒක කියන්නේ නැහැ කිරියම්ම හිතනවා මොකද මෙච්චර හොඳට ඇදුවා මේ කෑම කෑවේ නැත්තේ කන්න බෑ ඇලර්ජික් ඔවුන් වෙනස් වෙලාද යුරෝලට වෙනස් වෙලා ඩොලරෝලට වෙනස් වෙලා ඔහොම තමයි ලෝකෙ මිනිස්සු ජීවත් වෙන්නේ ඉතින් මේ මිනිස්සු නිවන් දකිය කියන විශ්වාසය අපට නැහැ යුතුයකමක් වශයෙන් අපි කියනවා මේ යුතුයකම කරන්නේ ඒ කට්ටියකින් රාත්බෝධිය කවදාවත් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒ කට්ටිය රාත් තුනත් නැතත් ඒක අපට ගැටලුවකුත් නැහැ රාත් වෙන්න නෙමෙයි කියන්නේ යුතුයකමක් තියෙනවනේ අපට ශාසනය පැවිද්දෙක් වශයෙන් බුදුහාමුදුරන් ඉල්ලීමකුත් තියෙනවානේ සියලු සත්වය නිවන් දකින්න උදව් කරන්න කියලා. පෑදීම පිණිස, වඩා පෑදීම පිණිස. ඒ යුතුයකම කරන්නේ කැමැති කෙනෙක් රාත්‍යේ. රාත් නොවුනා කියලා කම්පණයකුත් නැහැ අපට. ප්‍රශ්නයකුත් නැහැ අපට. එයානේ දුක් විඳින්නේ. ඉපදෙලා දුක් විඳින්නේ එයා. අපි මොකටද නිකන් කලබල වෙන්නේ? අපට ප්‍රශ්නයකුත් නැහැ. සංසාරේ ඇටියක් කියලා අපි ඉතින් ඉතාදාගෙන ඉන්නවා. ඒක පිළිවෙත් නෑ.